තව පොඩි ගැටලුවක් තියෙනවා රේරුකානේ චන්දපින්න ස්වාමීන් වහන්සේගේ පොතේ තිබ්බා මේ ධාතු ගැන අවබෝධය ඒ රූප කොටස් කියන අවබෝධය විදර්ශනා වඩවද්දී රූප කොටස් කැඩලා යන්න ගොඩාක් ಉಪකාරී වෙනවා කියලා ඒක දැනුම ඒකත් මට අද පැහැදිලි වුණා වහන්සේගේ දේශනාවෙන්. එතකොට දැන් විදර්ශනා වඩවන අතරතුරදී මේ පොත් කියවුවට කමක් නැද්ද? අභිධර්මයේ පොත කියන්නේ අභිධර්ම මාර්ගයේ පොත කියවලා ඒක තේරුම් ගන්න උත්සාහ කරන්නද කොහොමද ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ඒකට දෙන මේ අවවාදය කොහොමද ඒක කර යුත්තේ කියලා ඔබ වහන්සේට මගේ ප්‍රශ්න දෙකක් මම හිතන්නේ හුව ප්‍රහැදිලි වෙන්න ඇති එකක් තෘෂ්ණාවෙන්ද නිවනට යන්නේ ඒක වංචනික වාරි වැරදීමක් වෙනවද කියලා අඳුන ගන්න ක්‍රමයයි අනික එක මේ පොත කියවනකොට කොහොමද ඒ පොත භාවනා වඩ아가ගෙන යද්දිද කියවන්න ඕනේ කියන එකයි ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මගේ নমස්කාරය වෙනවා. තාමත් වටින දේශනයක් මම හිතන්නේ අද මම කවදාකවත් අහලා නැති තරමට සතුටු වුණා මේ දේශනාවට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අපි දෙවැනි ප්‍රශ්නයෙන් පටන් ගමු. දැන් විදර්ශනා භාවනාව ආරම්භ කරන්නට කලින්ම ඒ සම්බන්ධව පොතපත අභිධර්මයේ පිළිබඳ කාරණා අපි ඉගෙනගෙන තියෙනවා නම් තමයි වඩාම යෝග්‍ය මොකද අපිට මූලික දැනුම වැටහීම ඇතුව දැන් මුලින්ම අපට ඇතිවිය යුත්තේ සුතමය ඥාන. ඒ කියන්නේ දහම් අහලා පොතපත කියවලා ඇතිවෙන ඥානය. ඊට පස්සේ චින්තාමය ඥාන. ඒවා හිතලා කල්පනා කරලා ගොඩනගෙන ප්‍රඥා. ඊට පස්සේ භාවනාමය වශයෙන් සති සම්පජඤ්ඤයෙන් ඒවා අත්දැකීමෙන් පුහුණු කරන්න වඩා පහසුයි. ඉතින් අපට සමහර දේවල් කරගෙන යනකොට තමයි දැනෙන්නේ මේ මේ පැති අඩුයි කියලා. එහෙම අඩුයි කියලා දැනුණහම ඊට පස්සේ අපට ආය යන්න වෙනවා සුතමය ඥානය සොයාගෙන. පොතපත කියවලා ඒවෙන් දැනුම ගන්න. ඉතින් අපි අපි යද්දි ප්‍රායෝගිකව අපට දැනෙනවා නම් මේ මේ පැති මගේ වැඩිලා මදි මට මේ පැත්තේ දැනුම මදි කියලා එතකොට පොත්පත් කියවන්න සිද්ධ වෙනවා නැවත. ඉතින් එතකොට විදර්ශනා භාවනාව කරගෙන යද්දී හෝ ඒ පොතපත කියවලා ඒ දැනුම ගැනීම වරදක් නෙමෙයි. හැබැයි ඉතින් එතකොට අර කරගෙන ගිය විදර්ශනා මාර්ගය අපි ඒකටම යොමු වෙලා කළා. ඒ කියන්නේ ඉහි ජීවිතයක් ගත කරන කෙනෙක් දෛනිකව ටික ටික ඒක පුහුණු කිරීමේදී පොතපතක් කියවගෙන අනිත් වැඩක් කරගෙන විදර්ශනාවක් කරගෙන එහෙම යාමේදී ඒක සාමාන්‍ය ගමන. දැන් සමහර කෙනෙක් අනිත් වැඩ සියල්ලෙන්ම බැහැර වෙලා සතියක් මාසයක් මාස කිහිපයක් ඒ යෝග කාර්යයටම විතරක්ම කාලය වෙන් කරලා දැඩිව කැප වෙලා විදර්ශනා වඩනවානේ. එතකොට අන්න එහෙම කරගෙන යන කෙනෙකුට අමතරව ආපහු පොතපත කියවන්න යනකොට අර ගැඹුරු විදර්ශනාවට ඒක බාධකයක් වෙන්න පුළුවන්. එහෙම නැතිව අනිත් වැඩ කටයුතු කරගෙන විදර්ශනාව කරගෙන යන කෙනාට විදර්ශනාව කරන අතරතුරේ පොතපත කියවයි කියලා ඒක ලොකු බාධකයක් වෙන්නේ මොකද ඒ සියල්ලක් එක සාමාන්‍ය ගමනක් යන නිසා. අර ශීඝ්‍රව වේගවත්ව ඒකටම කාලය වෙන් කරගෙන භාවනා කරන කෙනෙකුට ඒ අතරතුරේ පොත් කියවන්න ගියාම විදර්ශනා වැඩිවීමට බාධකයක් හැටියට ආචාර්යවරු පැහැදිලි කරන්නේ ඒක දෙකක් නිසා හැබැයි අපේ යෝජනාව තමයි අර එහෙම කොච්චර ගැඹුරින් කැප වෙලා කරගෙන ගියා වුණත් සමහර අංශවල දැනුම වැටහීම Tamanට නැහැ කියලා දැනෙනවා නම් පොතපත කියවලා හෝ එහෙම නැත්නම් ඒ සම්බන්ධව ගුරුවරයාගේ උපදෙස් එහෙම නැත්නම් දේශනා අහලා හෝ කෙසේ හෝ දැනුවත් අවශ්‍යයි. වඩා ප්‍රශස්ත ක්‍රමේ යෝග්‍ය ක්‍රමේ තමයි කල්ැතුව අපි ඒවා දැන ඉගෙනගෙන භාවනාවට අවතීර්ණ වීම. නමුත් ඉතින් එහෙම පරිපූර්ණ වශයෙන් මාර්ගය හඳුනාගෙන මඟට අවතීර්ණ වෙන අය අපිට හොයාගන්න නැති තරම්. අපි හැමෝම පටන් ගන්නෙ අපි ඉන්න තැනින්නේ ඉන්න තැන අංග සම්පූර්ණ තැනක් නෙමෙයි. ඒ නිසා මේවා මිශ්‍රව තමයි අපිට යන්න වෙන්නේ හැම විටම.